සිද්ධ කරන්නේ Tamanටත් අන් හැම දිනාටමත් මෙලොවට පමණක් නෙවෙයි පරලොවටත් සසර ගමනටමත් සිහිත පිණිස පවතින උදාර කුසල ධර්මයක් මේ මොහොතේ සිද්ධ කරන්නේ සබ්බ දානං ධම්ම දානං ජිනාති යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ වර්ණනා කළ සියලුම දානයන් අතර අග්‍ර දානේ වන ධර්ම දානමය පින්කමක් සිදු කරන්නට මේ බෞද්ධ නාලිකාව හරහා දහම් අසන ලංකා වාසී බෞද්ධයින්ට පමණක් නොවේ ලෝකයේ බොහෝ රටවල ජීවත් වෙන සදහැවතුන්ට ධර්ම ශ්‍රවණය කරන්නට අවකාශ සලස්වා දීම තුළින් සිදු කරගන්නා වූ කුසලය මේ හැම දිනාගේම මෙලොව පරලොව අභිවෘද්ධි අභිවෘද්ධිය පිණිසත් හේතු වෙනවා වගේම ඒ මිය පරලෝකීය ඥාතීන්ගේ සසර ගමන සුවපත් කරගන්නට ඒ අයට අනුමෝදන් කරන්නට පුළුවන්කම තියෙනවා.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 සවැත් නුවර සොහොරෙය කියලා මහ ධන සම්පත් ඇති සිටුවරේ ජීවත් වුණා බොහොම තරුණ වයසේ විවාහ වෙලා දරුවෝ දෙන්නෙක් හිටියා බොහොම රූප සම්පන්නයි ඒ වගේම බොහෝ ධනස්කන්ධයක් ඇති සිටුවරේ මේ තැනැත්තා තමන්ගේ මිත්‍රයින් සමග දිනක් ගංගාවකට ගියා ජල ස්නානය කරන්නට ජල ක්‍රීඩා කරන්නට. එහෙම යන අතරතුරේ උදෑසන උදේ වරුවක මහා කච්චායන කියන මහරහතන් වහන්සේ උන්වහන්සේ බොහොම රූප ශෝභාවෙන් අග්‍ර කෙනෙක් හැටියටයි ධර්මෙහි සඳහන් වෙන්නේ. මේ මහා කච්චායන හාමුදුරුව පින්දපාතයේ සඳහා වඩින්නට සිවුරු පෙරවනවා. මේ සෝරෙය්‍ය සිටුවරයා දැක්කා මේ මහා කච්චායන හාමුදුරුවන්ගේ ශරීර ස්වභාව. එහෙම දැකලා උන්වහන්සේ සෝරෙය්‍ය සිටුවරයා කල්පනා කරනවා අනේ මේ ස්වාමින් වහන්සේගේ රූපයේ තියෙන ස්වභාව. උන්වහන්සේ මගේ බිරිඳ වුණා නම් හොඳයි. එහෙමත් නැත්නම් මගේ බිරිඳට මේ වගේ රූප ස්වභාවයක් ඇති වුණා නම් හොඳයි කියන කාමුක සිතුවිල්ලක් ඇති වුණා. මහා කච්චායන හාමුදුරුවෝ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි මහ රහතන් වහන්සේ නම. කෙලස් ප්‍රහාණය කරලා හිටපු උත්තමයි. දැන් මේ කෙලස් නැසූ රහතන් වහන්සේ නමකගේ ශරීරය පිළිබඳවයි අර සෝරේය සිටුවරයාට මේ පාපකාරී සිතුවිල්ල ඇති වුණේ. මොකක්ද සිතුවිල්ල? මගේ බිරිඳ එක්කෝ මේ වගේ රූප ස්වභාවයෙන් යුක්ත වෙනවා නම් හොඳයි. නැත්නම් මුන්වහන්සේ මගේ බිරිඳ වුණා නම් හොඳයි.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 හැබැයි manuss ලෝකෙදී අත්දැකීම් ටික ලබලා එතනට ගියොත් ඒ දෙවියන්ටත් යම් පමණකට ධර්ම අවබෝධ කරගන්නට පුළුවන්. පින තුන අහලා ඇතිනේ බුදුහාමුදුරුව පළමු ධර්ම දේශනාව කරද්දී 18 කෝටියක් දිව්‍ය බ්‍රහ්මයන් නිවන් දැක්කා කියන. එහෙම නිවන් අවබෝධ කළේ manuss ලෝකෙදී අවශ්‍ය අත්දැකීම් ටික ලබාගෙන පාරමිතා සම්පූර්ණ කරගෙන ගිහිල්ලා හිටිය නිසා.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 ඒ තමන් යන ගමනේ පරතර දැනගන්නවා. තබා අදුතරමින් හෙටට අනිද්දාට මම කරන්න ඕන මොනවද කියලාවත් අද ගොඩක් මිනිස්සු දන්නේ නැහැ. අධ්‍යාපනයේ දරුවෙක් කරන දරුවෙක්ගෙන් අහුවොත් අධ්‍යාපනයේ තුලින් අපේක්ෂා කරන්නේ මොකක්ද? ඒ දරුවෝ දන්නේ නැහැ. වැඩි හිටියන්ගෙන් අහුවොත් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?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 තමන්ගේ මනසේ දුබලකම් තියෙනවනම් ඒවා ගැන මිනිස්සු අවදියෙන් හිටියා. තමන්ගේ මනසේ යම් යම් හැකියාවන් තියෙනවනම් ඒ ගැනත් මිනිස්සු අවදියෙන් හිටියා. වෙනතුන් අහලා ඇති සමහර වෙලාවට අර ධර්මාශෝක රජුරෝ යුද්ධයකට ගිහිල්ලා එන ගමන් අචිරවතී ගංගාව අයිනේ කඳවුරක් ගහගෙන Tamanගේ සේනාවත් සමග ඉන්නකොට මහා වර්ෂාව වැහලා අචිරවතී ගංගාව දෙගොඩ තලා යනවා.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 ඇයි මේ ගුණය හොඳයි කියන්නේ ඇයි මේ දුර්ගුණය නරකයි කියන්නේ කියලා තේරුම් ගන්න දුර්ගුණය කියන්නේ මොකක්ද කියලාවත් දැනගෙන තියෙන්න ඕනේ. ගුණය දන්නේත් නැත්නම් දුර්ගුණය දන්නේත් නැත්නම් Taman ළඟ ඕවායින් කොහොමද තියෙන්නේ කියලා දන්නේත් නැත්නම් Tamanට කොයි වගේද වෙන්න ඕන කියලා දන්නේත් නැත්නම් ඒ බඳු පිරිසකට කොහොමද මඟ පෙන්වන්නේ?